තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කරයි. හොඳයි සර්. එළියට යන්න ඕන. මේ මං කැමති නෑ වැඩි. ඉතින් අර පුතා කතා කරපු නිසා ගියා. එහෙමයි. එහෙමයි. ෆෝන් එකට මිනිස්සු දුරින් ගිහලා කතා කරනවද? කොරෝනා නිසා නැතිවම කොහොමද කොහොමද පුහුණුව භවනාව කරන්න අවස්ථාවක් හම්බුණාද පහුගිය ටිකේ මොකද හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩක් මම දැන් අර එළිය ඇවිදිනකොටත් උදේ නැති නැගිටුණු වෙලේ ඉඳන් හොඳට සිහියෙන් ඉන්න උත්සාහ කළා මං විනාඩි 5ක් විතර ඇවිදිනවා ඒකත් දැන් ගොඩක් දුරට මං හිතනවා සාර්ථකයි මම මේ හොඳින් ඇවිද්දා කියලා සමහරලාට මහස දැන් රූපයක් දිහා බලන්නේ හිතුනහම මම බැලුවත් මේ මට ඒක ගැන දැන් දුරින් දුරට යන්නේ නැහැ ඒකට දිත්තේ දිත්ත මත්තන් කියනවා වගේ අන්න එහෙම වගේ කියලා මට හිතෙනවා මේ ඇහුණහම සමහර සම ඒක ගැන මම දිගින් දිගට හිතන්නේ ඒක ඇහුණා එච්චරයි වගේ වෙනවා අර උපේක්ෂාවකට ගන්න ලේසි වගේ නේද දැන්? ඒ එහෙම වෙනවා වගේ වුණ එහෙමයි ස්වාමීන් අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ වෙලාවට අර ඒ වගේ ධර්මයේ දේවල් මට නිකම්ම මතකෙට එන. හ්ම්. ආයෙත් සමානයි. හ්ම් හ්ම්. ඒ දිත්තේ විත්ත මත්තන්ස එහෙම කියලා මේ එහෙම එනවා ඊට පස්සේ ඉතින් එහෙම ඉඳලා පර්යංකයට වාඩි වුණාම ස්වාමීන් වහන්සේ සැහැල්ලුවෙන් ඉන්නවා මම ඒ ඉන්න අතරෙත් මට මේ හුඟක් වෙලාවට රූපේ නිකන් රූපයක් නැතුව වගේ තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි අර පොළොවට තද වෙන එක දැනෙනවා. පොළොවේ තද සැරින් සැරේ දැනෙනවා. එතකොටත් මේ අනිකම් මට සංඥාවක් වගේ එනවා. සත්වෙක් නෑ, පුද්ගලෙක් නෑ වගේ ලන්නේ එහෙම නිකන්. ආ එනවා ස්වාමීන් වහන්සේ දැනෙන්න සැරේ. කොහොමද භාවනාව තුළදී යම් අපිට කොහොමදත් ධර්මතා අනම්මනම් තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක සැසදිච්ච ධර්ම කරුණු මතක් වෙන්න පටන් ගන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ ධර්ම කාරණාවන් වලට එහෙමම තියෙන්න දෙනවා නම් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. එහෙම නැත්නම් පසු කාලීනව එයා අපිව විශේෂයෙන්ම උදාහරණයක් ඇටියට ගත්තොත් මාව මම මාව ලොකු අමාරුවක වැටුවා. මම හිතන්නේ පහුගිය කතාවකදී මේ කතාව කිව්වා. ඔය එක කාරණාවක් මතක් වුණාම මම ඇත්තටම කියන සූත්‍ර මම බර ගානක් කටපාඩම් කරපු දෙන්නේ. හිතන්නකෝ Google එකේ මම මොකක් හරි ටයිප් කරා කියන්නකෝ. අපි කියමුකෝ හරි මොබයිල් කියලා ගැහුවා කියන්නකෝ. එතකොට තප්පර ගානකින් එයා එයා මට pages අපි හිතමුකෝ 98 ලක්ෂ 99000 බ්ලා බ්ලා බ්ලා එච්චර ගානක් වෙලා දුන්නා නම් හිතන්න ඒ pages ටික ඔක්කොම වෙන වෙනම page හැටියට open වුණා කියලා හිතන්නකො කම්පියුටර් එකේ. අන්න ඒ වගේ තත්ත්වයක් මට වුණා කාලයකදී. මේ අර ඒ එහෙම එන දේවල් වලට එහෙමම එහෙමම එහෙමම එන්න එන්න එන්න එන්න තියෙනවා. ඒක හින්දා පස්සේ තායිලන්තේ ගියට පස්සේ මේ ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණේ. ඒක ලොකු ලොකු කරදරයක් වුණා මට මේ පස්සේදී. මහා වදයක් වුණා අතටම කියනවා. එතම කියනවා නම් අපි ඉගෙන ගන්න දේවල් අනම්මන ඔක්කොම මහා වදයක් වෙනවා මේ කාලේ. අමුකම් කියනවා. ඉතින් කොහොම හරි භාවනාවේදී යම් මේ වගේ දේවල් ප්‍රකට වෙන්න පටන් ගනීවි. ඒකට අර එච්චර ලොකු අගයක් දෙන්න එපා. මේක එහෙම තියලා තියන්න. ඊට වඩා අර ප්‍රායෝගිකව තියෙන එක ප්‍රායෝගිකත්වයේ පැත්තෙම තේරුම් ගන්න බලන්න. මමටම තේරෙවි ඔය බුදුහාමුදුරුවෝ කියපු ඒ ධහම ඒ කියන්නේ මේකට මේ පයින් ගන්න කියලා නෙවෙයි කියන්නේ ඈ ඒකත් එක්ක අමනාප වෙන්න කියලා නෙවෙයි කියන්නේ ඒ වෙනුවට ඒ දෙයට අර ඒ තරමටම දැන් ඊට කලින් මම පාවිච්චි කරපු වචනේ තමයි සාදර වෙනවා කියන එක මේකට එහෙම තියෙන්න දෙන්න මේකට එහෙමම තියෙන්න දෙන්න ඕ ඒකට අර ඉච්ඡර ගොඩක් ලොකු අගේ කිරීමක් දෙන්න එපා මොකද ඒවත් එක්ක අපි එහෙම නැත්තම් හිත හරි සූක්ෂමයි ඕක මැජික් කාර්යයක් අතරම කියනවා හිතට කියන්නේ මායාකාරයෙක් කියලා. එයා අපිව එක එක පැතිවලට අරන් යන්න පුළුවන් සමානක් වෙලාවල් වලට අපිට කලව ගන්න අමාරු වෙන තැනකට පවා. නමුත් හොඳ පැතිත් තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඉතින් මට තාම තේරෙන්නේ මේක මොන පැත්තකද ගලාගෙන යන්නේ කියලා. කොහොම නමුත් භාවනාව හැටියෙන් ආම අපිට ওই මතක් වෙන දේවල් එක පැත්තකින් ඇතර තියනට හොඳක් තියෙනවා. යහපතක් තියෙනවා. ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්න බලමු. එයා අපිට මතක් කරලා දෙනවා නම් රූපයක් දැක්කහම මේක දකින්නකින් එහාට යන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට අපි අර සිහිත් ඕක දාගත්තොත් එහෙම අන්න අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ දකින්න දේ මීට කලින් අර ඇලුනා වුණාට, කෝ ගැටුණා වුණාට දැන් වෙනකොට දැක්කට කමක් නැහැ, ඉච්චරයි කියන දැනකට වගේ එන්න පුළුවන් වෙලා තියෙනවා සිතුවිලි රහිතව. ඒක ගොඩක් වටිනවා. මොකද අපිම තමයි මේක ටර්බයින් එක වගේ පස්සේ ලොකු අවුලකට වැටෙන්නත් පුළුවන් අර ගොඩක් කිව්වත් එහෙම. මම මේ කියන්නේ අර අත්දැකීමම. නමුත් අම්මා කියන පැත්ත මම ආයි කියනවා තාමත් මට හරියට ප්‍රකට නැහැ මොකද කොහොමද කියලා. කොහොම නමුත් සතියට දාගත්තොත් එහෙම ඒ පැත්තෙන් අපිට සමයකක් උපේක්ෂාවක් ඇති කරගන්න තියෙන සිහියක් ඇති කරගන්න තියෙන දෙයක් හැටියට තේරෙන්න පේන්න පටන් ගනී. එතකොට අපි පරයන්කේදී වුණත් අපිට මේ දේවල් ඒ පැත්තෙම ප්‍රකට වෙන්න ගනීවි. හුස්ම දැනෙන එක හෝ අර ශරීරයේ තද බව හෝ මොකද කියන්නේ බර බව හෝ සහැල්ලු බව වගේ කියන කාරණාවල් පවා එහෙම වුණාම මේ දේවල් ටික අර මුලින් අපිට රැන්ඩම් හැටියට තැනින් තන වගේ ප්‍රකට වෙන්න ගනීවි පසු කාලීනව අපිට ඒව හරියට ඒකාකාරව ගුණ කරගන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන් ඉතින් මම විශ්වාස කරනවා ඔය කියන අත්දැකීම් ටික අම්මේ ඒ කියන පැත්තට ගලාගෙන යන එකක් කියලා. ඒකෙන් හිඳ ඇත්තටම හොඳයි සාර්ථකයි ඒ කියන හැටියට භාවනාව තුළ තියෙන අත්දැකීම් ටික බලන්න උත්සාහ කරලා සාමාන්‍ය ජීවිතයේදීත් පවා සාමාන්‍ය ජීවිතයටත් පවා සිහිය පුරුදු කරනවා නැත්නම් සිහියෙන් කටයුතු කරනවා කියන එක අරගෙන ඉන්න බලන්න. එතකොට අපිට මේක හසුරවන්න පුළුවන් මෙවලම් මොනවද කියන එක තව තව අහුවෙන්න තේරෙන්න පටන් ගන්නවා. හොඳේ. එහෙමයි සර්. බොහොම හොඳයි ඈ බොහොම හොඳයි. ස්වාමීන් වහන්සේ එක දවසක් ඇත්තටම මට පොඩ්ඩක් හිත දුක් වෙන අරමුණක් ආවා. මේ එදාලා මට නිින්ද ගියෙත් නෑ. ඒ වුණත් මම ඒක දවල්ුනේ ස්වාමීන් වහන්සේ හවස පරයන්කේට වාඩි වුණා. ඉතින් මම ඒක මොකොත් කරන්නේ නැතුව මම මේ හොඳට මේ භාවනාව මම කරගන්න ඕන කියලා මම සාර්ථකව පැයක් විතර ඒ භාවනාව කරගත්ත ස්වාමීන් වහන්සේ අර අරමුණ ඒක ඇත්තටම එදා රෑ මට නිින්ද ගියේ නෑ ඒ වුණත් මං භාවනා වෙලාවේ හොඳින් හිටියා ස්වාමීන් වහන්සේ. හ්ම්. නෑ මොයි කියන හැටියට ඒකේන සිතුවිල්ලකට ඉන්නවට වඩා හිතම කැමති වෙන්න පුළුවන් මනාප රුචි වෙන්න පුළුවන්. ඊට වඩා නිහඬ නිස්කලංක දෙයක රැඳෙනවා නම් හොඳයි කියලා මොහොතක් හෝ. එතකොට ඒකේ අවස්ථාවන් බොහොම හොඳයි. ඒවා ඒ වගේ අවස්ථාවන් ඒ වගේ අත්දැකීම් එකතු කරගන්න හිතන එක හොඳ දෙයක් හැටියට මම සලකනවා. එහෙම එකතු කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම වටිනවා. වගේම හොඳම දේ තමයි එහෙම එහෙම එකකදී අර ඒ ඒ කියන විදිහේ නිහඬ නිස්කලංක භාවයකට ආපු විදිහ අපට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් තවත් දීර්ඝ හැටියට තවත් කරාන්ත හැටියට එහෙම වුණා නම් අපි ඕකෙන් අල්ලගන්න පුළුවන්කමක් හම්බ වෙවි මෙන්න මෙහෙම පොයින්ට් එකක් අර වගේ නිින්ද නැති කරන නිින්ද නැති කරන්න පුළුවන් තරමේ කාරණාවක් සිතුවිල්ලක් තියෙනකන් වුණත් මෙන්න මෙහෙමයි මම හිත තැම්පත් කරගන්න. මෙන්න මෙහෙමයි භාවනාවේදී සමාහිත උනේ කියලා අන්න ඒ කාරණා ටිකම එළියට එන්න පටන් ගන්නවා. දැනට අපිට ওই කියන ඵලයේ මතක තියෙනවනේ. එතකොට අපි බලමු මේකේ හේතු ටික අල්ලගන්න ඊළඟ වතාවේදීත් බලන්න පුළුවන් තරම් පරයන්කේට හෝ සක්මනට හරි කමක් නැහැ භාවනාවට ගිහිල්ලා ඒ භාවනාව ඉවරනාට පස්සේ මතක් කරන්න අද දවසේදී භාවනාව තුළ හෝ පරයන්කය තුළදී සිද්ධ වෙච්ච කාරණාවන් වලින් මට ඇත්තටම මතක තියෙන කාරණා මොනවද? ප්‍රකට වෙච්ච දේවල් මොනවද? මං කළේ මොනවද? සිද්ධ වුණේ මොනවද? ආන් ඒ ඒ ටික හොඳට මෙනෙහි කරන්න. ඒ ටික පොතක් අරගෙන ලියන්න. ඊට පස්සේ ඊළඟ දවසේ භාවනාවට කලින් ওই ටික පොඩ්ඩක් බලන්න. ඒ ටික පොඩ්ඩක් බලලා භාවනාවට වාඩි අන්න එතකොට හිත ඉගෙන ගනීවි මේක තුල තියෙන තියෙන ඕන අර වීරියේ පැති මොනවද සිහියේ පැති මොනවද සද්ධාවේ පැති මොනවද සමාධිය සහ ප්‍රඥාවේ පැති ප්‍රමාණයන් සීමාවන් මොනවද කියලා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. එහෙමයි සර්. හොඳයි. මම තවසනයි. දේරුවන් සත්නායි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා. මට සතුටුයි මේ පොඩ්ඩක් last time we spoke about uh, this mamatveya and all that, Bante. So yeah. um, what I understood was that mainly we can get rid of this um, this uh, self view, the personality view, or this sakayaditya mainly by uh, meditation. Is that right, Bante? Is that uh, is that correct? If I no. say that? Yeah, of course, Amma. Of course, definitely it is. You know, when we do meditation, we we directly or directly focusing about our atta, self, self, selfnessness, I could say. And uh, when we see it, if we can control it, so yeah, then we can uh, then we can understand how it happened, when it happened, and uh, what is controlling, mm, how it controlling us, or when it controlling us, and uh, how it goes, and uh, කොහොමද කියන්නේ අනිත් පැත්තෙන් කිව්වොත් මේකට මොනවද ආහාර මොනවද මොනවද මේකට අනාහාර අන්න ඒ කියන හැම එකක්ම අපිට ඔව් තේරුම් ගන්න පුළුවන්කම හම්බ වෙනවා භාවනාව තුළදී. මොකද එතනදී ආමේ අපි ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඊළඟට වාඩි වෙලා ඉන්නවා නම් අත් දෙක එක තැනක තියාගෙන ඉන්නේ. ඒකට කන් දෙකට ඇහෙන ශබ්ද විතරයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවකදී අපිට අර අපේ ආත්මය තුළ නැත්නම් අපේ මමත්වයේ තුල අල්ලගෙන තියෙන දේවල් ප්‍රකට වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි වගේ ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය ජීවිතය තුළ ගොඩක් තියෙන්න පුළුවන්. එනමුදු අර අර වගේ ස්වභාව අර වගේ අවස්ථාවකදී ඒවා බොහොම අඩුවෙන් අඩු අඩු ප්‍රතිශතයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවකදී තමයි මේක ස්පර්ශ කරන්න, දැක ගන්න, දැන ගන්න, අල්ලන්න දීසි වෙන්නේ. එහෙම අල්ලගෙන ඊළඟට තමයි යන්නේ අර අර ඒකයි මම නිතර නිතර කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සිහිය දාගන්න බලන්න කියලා. එතකොට සිහිය තුල ඉන්නවනම් අපි ඉන්නේ ඇත්තටම මමත්වයේ නැති විචිත. ඒ කියන ස්වභාවය එතකොට අපිට සාමාන්‍ය ජීවිතයට අරගෙන යන්න හරි රුකුලක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔක ලේසි කොහොමටත් භාවනාව තුලදී අල්ලගන්න ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් හින්දා නිදහස් වටපිටාවක් තියෙන හින්දා But we have to practice also, no, Bante, we have to think about it, no, otherwise only then that it go, get less, less and less. අර මෙනෙහි කරන කියන්නේ බන්තේ මෙනෙහි කරන්න තියෙනවන්නේ බන්තේ yeah sometimes some we can මෙනෙහි කරනවා but uh, mm. it uh, you know it depends actually ඒක ඇත්තටම අර මෙනෙහි කරන එකම මම හිතන හැටියට මට තේරෙන හැටියට ඒක අපිට උවමනා වෙන්නේ මේක තුල තියෙන process එක. මේක තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය. මේකේ ඇතුලේ තියෙන කාරණා මොකද්ද කියලා දැනගන්න ඒක මතක තියාගන්න ඔය කියන මෙනෙහි කිරීම ප්‍රමාණවත් වෙනවා හොඳයි. පැහැදිලියටම. හැබැයි මේක අභ්‍යන්තරය තුල අපේ ජීවිතයේ ඇතුළේදී හරියටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න එකයි සතිපට්ඨානයෙන් අපි උගන්වන්නේ. මේකෙකට අර හරියටම කිව්වොත් එහෙම දැන් අපිට ඉගෙන ගන්න පුළුවන් කියන්නකො තරහ ඇති වෙන්නේ මේ මේ වගේ වෙලාවන් වලදී තරහ ඇති වුනාම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පොතකින් ඉගෙන ගත්ත කියන්නකො හැබැයි ඒක අපිට තරහ ගිය වෙලාවකදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න නම් ඇත්තටම අපි තරහ ගිය වෙලාවක් ගැන සිහියෙන් ඉන්නවා ඇත්තටම අපි තරහ ගිය වෙලාවකදී අපි මොනවද කරන්න කියලා දැනගෙන ඉන්න ඕන ඒකදී අර කියන සිතුවිලි ඒ සිතුවිලි වෙනුවට තියෙන්නේ අවබෝධයක් පමණයි. මොකක්ද අවබෝධ කරන්නේ? තරහගේ වෙලාවට මෙන්න මේවා තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් ඇරෙට මම ගත්තේ මෙන්න මේ මේ තමයි කටයුතු ටික සිද්ධ වෙන්නේ. මේ විදිහට තමයි මා අංගපස්සක වැඩ කටයුතු කරන්නේ. මේ විදිහට තමයි සිත වේද කරන්නේ. මේ විදිහට තමයි වචන වැඩ කරන්නේ කියලා. අන්න ඒ විදිහට ලබා ගන්නා වූ ඒ අවබෝධය තමයි, ඒ දැනුම තමයි ඊළඟ අවස්ථාවකදී අපිට උපකාරී වෙන්නේ ඒ වගේ අවස්ථාවකින් මිදෙන්න. හැබැයි ওই තියෙන process එක ගැන අපි හිතන්නකෝ අපිට ලැබිච්ච දැනුමම රැන්ඩම්ලි එකක් ආවයි කියන්නකෝ අපේ තියෙන සිහියත් එක්ක ප්‍රැක්ටිකලි බලනකොට. හැබැයි අර පොතේ තියෙන කාරණාව අපි ඉගෙනගෙන තියෙනවා නම් අපිට හේතු වෙන්න පුළුවන් අපමට මේ මේ පොයින්ට් එක මිස් වුණා නේද? ආර මේක නම් මට අහු වුණා නමුත් මේ ටික නම් මිස් වුණා. අන්න ඒ වගේ මේ ගමන යන්න ලොකු ලේසියක් තල්ලුවක් වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරු දීලා තියෙන ওই මැප් එක අපි දන්නවනම්. එහෙම නැතිනම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒකයි අර ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය කරන එක මංගල කාරණාවක් හැටියට දාලා තියෙන්නේ. ඒකට එතකොට ආමේ අපිට මෙනෙහි කරන එක කරන්නත් පුළුවන්. නමුත් මේකෙන් හැගෙන්නේ නැහැ, මේකෙන් කියවෙන්නේ නැහැ. 100ට 100ක්ම මෙනෙහි කිරීම කළ යුතුයමයි කියලා කියවෙන්නේ නැහැ. කරන එක හොඳයි. නමුත් යම් අවස්ථාවක් එන්න පුළුවන් අපේ හිත අපිට කියන මෙනෙහි නොකර මේක බලන්න පුළුවන් කියන තැනට අපේ හිත ගන්න. මෙනෙහි නොකරම මේක තීරුම් ගන්න පුළුවන් කියන තැනට අපිව යොමු කර වෙන තැනක් තියෙන්න පුළුවන්. අන්න එතකොට අපි අපේ හිතේ අනාත්ම සංඥාවක් තියෙන්න ඕන. අර මෙනෙහි කරනවා කියන එක චුට්ටක් පැත්තකින් තියන්න පුළුවන් වෙන විදිහට. හැබැයි අපි හිතට අරගෙන තිබ්බා කියන්නකො ස්ථිර සංඥාවක් ප්‍රමණට අජය එකක් මේක මම මෙනෙහි කළ යුතුමයි කියලා. එතකොට අම්මේ ඔය ප්‍රමාණයෙන් එහාට හිතට යන්න විදිහක් නැහැ. මොකද අපි බැරියල් එකක් දාලා තියෙන හින්දා. අපි තාප්පයක් බැඳලා තියෙන හින්දා. අපි ඒක වට කරලා කොටු කරලා තියෙන හින්දා. එහෙමයි. ඉතින් මෙනෙහි කරන එක වැරදි නැහැ. මෙනෙහි කරන්න ඕන. සුදුසුයි මෙනෙහි කරන එක කැමති නම් නමුත් ඉන් එහාටත් යන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා මෙනෙහි නොකරත්. එතකොට සිද්ධ වෙන්නේ මේක තුර තියෙන ධර්මතා ටික අපි තේරුම් අරගෙන ඒ ධර්මතා ටික සිද්ධ වෙන්න ඉඩ දෙන වගේ තැනක්. දැන් ඔක ඇත්තටම පැහැදිලිව විස්තර ගන්න ලේසි අර ධාන වලින් ගත්තොත් එහෙම දැන් පළවෙනි ධානයේදී තියෙනවනේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකක්කතා කියලා පහක්. නමුත් දෙවෙනි ධ්‍යානය තුළදී විතක්ක ਵਿਚාර නැහැ. පීති සුඛ ඒකක්කතා කරයි තියෙන්නේ. නමුත් අපි දන්න තරමේ අපිට ওই කියන භවනාවල් වඩන්න මෙනෙහි කිරීම ඕන නම් එහෙමනම් අපිට දෙවෙනි ධ්‍යානයට යන්න බෑ. ඇයි දෙවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර නැහැ. එහෙමනම් අපිට කරන්න පුළුවන් උපරිම ධ්‍යාන තත්ත්වෙ වෙන්න පුළුවන් අර පළවෙනි ධ්‍යානෙ විතරක් වගේ වෙන්න පුළුවන්. මොකද මෙනෙහි කිරීම ඕනම හින්දා. එතකොට තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වලට කොහොමවත් යන්න බෑ. තුන්වෙනි ධ්‍යානය තමයි විශේෂයෙන්ම කියනවනම් සතෝජ සම්පජානෝ කියලා කියන්නේ. එතනදී තමයි සම්පජාඤ්ඤ සහ සිහිය සහ සම්පජාඤ්ඤ කියන එක 100%ක්ම පවතිනම අවස්ථාව. තුන්වෙනි ධ්‍යානය කියලා කියන්නේ. එතකොට අපිට අර මෙනෙහි කිරීම කරන හන්දා 100%කම සිහියක් හදාගන්නේ ගොඩක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. තත්වයක් තියෙනවා කියලයි බුදුහාමුදුරු දේශනා කරා. ඉතින් අපි හොඳයි පාවිච්චි කරන එක භාවිතා කරන්න ඕන. අපි අර අපි අපි කාලානුරූපීව අපේ හිත හදා ගනීවි, අපි ඉගෙන ගනීවි. ඒ දේ බැහැර කරන්න ඕන සුදුසු කාලය එනකොට බැහැර කරන්න. මම හිතනවා එහෙම එකක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හ්ම්. Thank thank you Bhante. Welcome. අවසාන වශයෙන් අපේ මේ එක දායකතාව පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕන කියලා මතක් කරා. දැන් මම හිතන්නේ ඔබ වහන්සේ ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ කරපු දේශනාවේදී කිව්වා අර අපේ යම්කිසි වැරද්දක් මොකක් හරි දෙයක් අපතින් වුණොත් ලත්තනම ලොක් කරනවා වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක මට තේරුණ හැටියෙන් අපි මොකක් හරි වැරද්දක් පිටරහ ගිහිල්ලා කාටරි ගන්නවා නම් අපි ආයෙ යාට කියලා ඒක සමාවර්ගන හරි ඒක කරෙක් කරනවා වගේ දෙයක් තමයි ගුවන්සේ අදහස් කරේ කියලා මට හිතෙන විදිහට. නමුත් ඒක තව කොහොමද පැහැදිලි කරලා කරන්නේ මේ අපි හිතමු එක එක අවස්ථාවලදී කරන්නේ කොහොමද අපි සතිය දිනු කරගන්නේ කියන එක තමයි මේ මහත්මිය මේ විදිහට මට යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ වහන්සේ අවවාදයක් කළා අපි අවසන්. එහෙමයි. එහෙමයි. හොඳයි අතන ප්‍රශ්නේ ප්‍රායෝගිකයි. මෙහෙමයි මගේ යෝජනාව දැන් අර ඔය අඟුලිමාල රහතන් වහන්සේගේ තේරගාථාවල තියෙනවා උන්වහන්සේ ඒ කාලේ වැඩි කළා ඒ කාලේ වැඩි කරලා ජීවත් වුණා ඒක හරියට උන්වහන්සේ සමාන කරන හඳ ඉස්සරහට වලාකුළු ගියා වගේ ඒක ඔකම වැහිලා තියෙන්නේ නමුත් පස්සේ කාලෙකදී ඒක අයින් කරලා දැම්මට පස්සේ වලාකුළු ටික අයින් වුණාට පස්සේ හඳ මෝදු වෙනවා වගේ අන්න එහෙම එකක් කියලා කියනවා කොහොම නමුත් අපිට අර එන්න ඒ වගේ අර්ථයකින් තමයි ඕක මම පටන් ගත්තේ. මුලින් අපේ ජීවිතේට තියෙන්න පුළුවන් මුලින්ම අපේ ජීවිතය තුළ අර තියෙන්න පුළුවන් වැරදි කරන්න පුළුවන් කියන ලක්ෂණය ටික. එතකොට අපි දන්නේ නැති වෙන්න පුළුවන් ඇත්තට මම වැරද්දක් කරනවා කියලා. සමහරක් වෙලාවට අපි ඉන්න මානසික ස්වභාවයට අනුව අපේ තියෙන ඒ කාලයේදී හෝ ඒ අවස්ථාවේදී තියෙන මානසික ස්වභාවයට සාපේක්ෂව ඒකට අනුව අපි වැරද්දක් කියලා දෙයක් කරනවා කියන එක හිතේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන මානසික ස්වභාවයත් එක්ක ඒ විදිහට වැරද්දක් හැටියට එළියට ගියා වෙන්න පුළුවන්. ඉතින් සිහිය තියෙනකොට තමයි සිහිය පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නේ මම මේ කියන කතාව තුළ අර වචනයම ගත්තොත් ඒ කියපු කතාව තුළින් නැත්නම් ඒ කියන විදිහට කතා කරන එකින් අනිත් අයගේ හිත රිදෙන්න බලනවා කියලා. ඒ රිදෙන එක තේරෙන්න කාලයක් යනවත් පුළුවන්. කොහොම නමුත් සිය දිනු කිරීම තුලින් තියෙන එක තමයි කතා බහ කරන වචනේ තේරෙන්න ගන්නවා. අපි මේ කතා කරනකොට අපේ ඒ කතාව අපේ ඇඟට තේරෙන විදිහක් තේරෙන්න පුළුවන් සමහරක් විට. ඒක එක හා සමාන අනිත් කෙනාට තේරෙන විදිහට. කොහොම හරි එහෙම තේරීමත් එක්ක දැනීමත් එක්ක අපිට තේරුණොත් මේ කියාපු වචනේ එච්චර හොඳ නැති එකක් හොඳ මදි එකක් කියලා ඕක මුලින්ම මතක් වෙන්නේ අතරම කියනවනම් සමහරක් විට වෙලා සිද්ධ වෙලා කාලයක් ගියාට පස්සේ එන්න පුළුවන්. ඕක සිහිය දියුණු කිරීමත් එක්ක චුට්ට චුට්ට චුට්ට චුට්ට කිට්ටු වෙලා ළඟට ළඟට එන්නත් පුළුවන්. ඉතින් සිහිය දියුණු කිරීමත් එක්ක ඕක මතක් වුණා කියනකොට මතක් වුණාම ඒ කරපු ගමන් වෙන්න පුළුවන්. මගේ යෝජනාව තමයි අපිට ඒ ඇත්තට කියන්න පුළුවන් පොඩ්ඩක් මම කියන්න උත්සාහ කළේ මෙන්න මේකයි. මට අර විදිහට ඒක කියවුණාට මම කියන්න උත්සාහ කරේ මෙන්න මේකයි කියලා හරි ගස්වන්න පුළුවන්. සමහරකට සමාව ගන්න විදිහේ වචනයක් කියන එකත් හොඳයි. ඒක බොහොම නිහතමානීත්වයක්. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් වාඩි වෙලා හිටපු තැනෙන් මොකක් හරි එකක් එහාට වෙනකොට අපි කිව්වා කියන්නකෝ එනවන්න ඔතනින් කියලා කිව්වා කියලා. උදාහරණයක් ඇටියෙට. එතකොට එයා බලාපොරොත්තු නොවිච්ච විදිහේ වචනයක් නම් මේක. වගේම මේක ඒ විදිහට කීප එක හොඳ නැහැ කියලා අපිට තේරෙනවා නම් මම යෝජනා කරනවා එයාට කියන්න පුළුවන් කුහුපට කිනකොට කින මම ඇත්තටම කිය අන්න ඒ වගේ දෙයකට අපිට පොඩ්ඩක් අර අර ඒකේ අර ඇල් මරනවා ඇල් මරනවා කියලා කියන්නේ සිංහලේ වචනයක් තියෙන්නේ. ඒ ඒ ඒ ඒ කියන එක තුල තියෙන අර අර රළු ස්වභාවය අයින් කරලා රළු නැති විදිහට කියන්න උත්සාහ කරනවා. මේක තුල තියෙන අර දැඩි ස්වභාවය, තද අරුස ස්වභාවය අයින් කරලා ඊට වඩා අර එහෙම දැඩි නැති, අරුස නැති ස්වභාවයකට කතා කරන්න බෑ. අන්න එතකොට තාත්තේ ඇත්තටම මේ රැකෙන්නේ අර සම්මා වාචා කියන ඒ ඒකේ ASCII තියෙන ඒ වචන ටික තමයි අපි මේ එන්නේ. සම්මා වාචා කියන ගුණයටයි එන්නේ. නමුත් මිත්‍යා වාචාව පැනලා තියෙනවා එළියට. ප්‍රශ්නයක් නැහැ. කුසලයේ පිටියේදී කියන ආකාරයට. මොකද අපි කරන්නේ කුසලයක් කරගෙන වහලා. යහපත් වූ හොඳ හොඳ හොඳ වචනයක් අරගෙන එතනට ඒක දානවා. ඒ දාපුවාම තියෙන ලාභය තමයි ඊළඟ අවස්ථාවකදීත් ඔය වගේම වටපිටාවක් ඇති වුණොත් එහෙම ඔය විදිහටම වටපිටාවක් මත වුණොත් එහෙම අපේ හිත දැන් දන්න පාරවල් දෙකක් තියෙනවා. ඊට කලින් දැන් එකපාරයි ඒ එකපාර මොහොත් බණින එක බැනලා පන්නන එක. නමුත් දැන් අපි දන්නවා බැන්නොත් එයාගේ හිත හිත රිදෙනවා. නමුත් නොබැන මෙන්න මෙහෙම කිව්වොත් එහෙම එයා ගිහිතරින් දෙන්නේ නැහැ. එයාත් ඒකට කැමති ඒකත් අනුමත කරනවා. අන්න ඒ විදිහට. එතකොට මේක අර අර ඒ යත්තන්වත් තීරුම් අරගෙන ඒ යත්තන්ගේ අනිත් අයවත් තීරුම් අරගෙන තමන්ටත් හානියක් නොවන විදිහට අනිත් අයටත් හානියක් නොවන විදිහට ජීවත් වීම හා සමාන වගේ අන්න එහෙම දෙයක්. ඉතින් ඒක අර සාමාන්‍ය ජීවිතයේදී අපිට සමහරක් විට කොහොමද කියන්නේ? අර ඒ වෙලාවකදීම ඒ වෙලාවේදීම කියන්නේ නැතුව ඒ වෙලාවෙදිම ඒකට උත්තරයක් දෙන්නේ නැතුව ඒ කියන්නේ අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් කරන එකකට නම් වෙන්න වුණා කියන්නකෝ අමනාපයක් ඇති කරගන්න විදිහේ වටපිටාවක් ආවා කියන්නකෝ එහෙම වුණොත් එහෙම ඒ වෙලාවෙදිම ඒකට ඒක ගැන කතා කරන්නේ නැතුව ඒක ගැන වචනයක් භාවිතා කරන්නේ නැතුව වෙනත් වෙලාවකදී හිමිට කියන එක නම් හොඳ අන්හිම ස්වභාවයක් මම දකිනවා. ඒ කියන්නේ ඒ වෙලාවකදීම ඒකට උත්තර දෙන්නේ නැතුව මොකද අපිත් ඒ වෙලාවේදී අමනාපයටපත් වෙලා හැර වෙලා නම් ඉන්නේ අපිට ඒක හොඳින් කියන්නේ කොහොමද කියන එක නොතේරෙන්නත් පුළුවන්. අන්න එහෙම එකකුත් තියෙනවා. කොහොම නමුත් අර සාමාන්‍ය ජීවිතේදී මම හිතන්නේ තාමත් අපි අර දකින්න දේවල් වලට දේවල් වලදී උපේක්ෂාව දිනු කරගන්නවා කියන ඒ වචනය හෝ ඒ කාරණේ ප්‍රකට කරගෙන නැති හන්දා අපි තාමත් මේ දේවල් වලදී අර ඇවිස්සෙන ගතියක් කියලා කියමුකෝ. එහෙම නැතිනම් ටිකක් රළු පරළු වෙන ස්වභාවයක් තියෙන්න පුළුවනි අපේ ජීවිතය තුළ. ඒ වුණාට ඊට වඩා මම හිතනවා අවස්ථාව අරගෙන අපේ අර ගෞරවය වගේ දේවල් ආරක්ෂා වෙන විදිහට අපේ වටිනාකමත් රැකෙන විදිහට අපිට කතා බහ කරන්නත් පුළුවන් කමකුත් තියෙනවා. එහෙම කියන්න පුළුවන් වචන උනත් තියෙනවා තාමත් මේ ලෝකේ. ඉතින් ඒවා චුට්ට චුට්ට එකතු කරගන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාව තමයි මට කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි අර සිහිය දියුණු කිරීමත් එක්ක අවස්ථාව එනවා අපිට ඒ කියන වැරද්ද වෙච්ච ගමම වගේ තේරුම් ගන්න. සමහරක් වෙලාවට ඇත්තටම කියනවා නම් සිහියේ හොඳම අවස්ථාවල් ටික තමයි ඒ දේ කියන්න කලින් ඇත්තටම අපිට තේරෙනවා. අපි හැම එකක්ම කියන්නේ මනෝපුබ්බංගම ධම්ම මම පුතා මේ ලෝකේ තියෙන හැම එකක්ම. හැම ධර්මතාවය. එතකොට ඔය කියන හැම දෙයක්ම කරන්න කලින් හෝ කියන්න කලින් අපේ හිතේ ඉස්සෙල්ලා පිළිබිඹුවක් ඇති ඒ පිළිබිඹුව දකින්න තරමට අපි අපේ ජීවිතය දියුණු කරගෙන තියෙනවා නම් ඒ වචනේ කියන්න කලින් අපි නැති කරගන්න. එතකොට ඒක තමයි ඇත්තටම කියනවා නම් සතිපට්ඨානයේ තියෙන පරම පවිත්‍ර උතුම්ම ස්ථානය කියලා මට කියන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි වර්ෂන් එක කියලා හිතන්නකො. ඒ ඒ දේ සිද්ධ වුණාට පස්සේ ඒකට අලුත් දෙයක් රීප්ලේස් කරනවා. මේ කියාපු වචනය වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වචනය රීප්ලේස් කරනවා. නැත්තම් දැන් අපි හිතන්න පුළුවන් අපේ පැත්තෙන් ආ වැරදි වචනයක් කිව්වා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඒක ඉතින් කියවලා ඉවරයිනේ කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒක අපි විතරක් දන්න දෙයක්. නමුත් ඒ වචනේ අහපු එක්කෙනා නිර්පරාදේ ඒ එයාගේ හිත රිද කරගත්තා වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි කිව්ව කියන්නකෝ ආන පොඩකින් මම මම ඇත්තටම කිව්වොත් එහෙම මට කියන්න උමනා වුණේ ඒක නෙවෙයි මේ කියෙවුනේ වෙන එකක්. මෙන්න මේකයි මට කියන්න ඕනුනේ කියලා කිව්වොත් එහෙම එයාගේ හිත අර නොරොක් වෙච්ච එහෙම නැත්නම් අමනාප වෙච්ච රිදිච්ච ඒ ස්වභාවය අපිට වෙනස් කරන්න පුළුවන් කමක් හම්බ වෙයි. භාවනා භාවනා මෙතෙදි මෛත්‍රිය වඩනවට වඩා අර වගේ ක්‍රියාකාරී ජීවිතය තුළ ඇත්තටම ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මෛත්‍රිය වඩන්න අපිට ඕන තරම් අවස්ථාවක් ජීවිතයට එන්න පුළුවන්. එහෙම බලනකොට අපි ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එක හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන බවක් තේරෙන්න ගනිවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්කම අර මොන හරි දෙයකට යමක් කියන්න ඕන නම් සමහරක් වෙලාවට ඒක සිද්ධ වෙච්ච ගමම්ම කියන එකත් ඕන නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ඒ වෙලාවදී නොතේරෙන හින්දා බාගද ඔය calm down වෙච්ච විදාවකට හිමින් සීරුවේ කියන්න පුළුවන් නම් හොඳයි මහා ලොකු වැරද්දක් කරේ මේ නොවන එකක් නම් අර අර විදිහට වෙච්ච එක නම් ටිකක් හොඳ මදි නේද කියලා. අන් ඒ වගේ. ඉතින් ඒ වගේ අවස්ථාවල් ප්‍රයෝජනෙට ගන්න එකත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ වෙච්ච දේවල් ටිකක් හිතේ තියාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අවසානයේදී ඔක්කොටම එකට අල්ලගෙන දෙනවා කියලා එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. ඒක 100%ක් වැරදි දෙයක් බුද්ධ ශාසනයට අනුව. මේ කියන්නේ අර කාගෙත් හිත සුව පිණිස වගේ කාගෙත් තියෙන දුක් වේදනාවල් ටික තේරුම්ගෙන ඒ ඒ අතංගේ තියෙන වද වේදනාවල් ටික තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ තියෙන ඒ වැරදි වලට සානුකම්පිතක් වෙලා මොකද අපි ගාවත් වැරදි තියෙන හින්දා කවුරු කවුරු ගාවත් මේ ලෝකයේ 100%ක් නිවැරදි කෙනෙක් හිටියා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි දුන්වහන්සේ විතරයි හීනකින්වත් වැරද්දක් කරපු නැති කෙනෙක් තියෙන්නේ. එහෙමනම් ඉතින් අර අපි අතර මොනවා හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරක් හිට කායිකව නිරෝගී වුණා වගේ පෙන්වට මානසිකව මොකක් හරි කාරණාවක හිර වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එයා hina වෙලා මනසින් හොඳින් ඉන්නා වගේ ඉන්න උනාට කායිකව මොකක් හරි අසනීපයක ඉන්න පුළුවන්. මොනවා හරි වෙන ප්‍රශ්න කියලා වෙලා ඉන්න පුළුවන්. අන්න ඒ වගේ අර හැම වෙලාවකම ධර්මය අපිට උගන්වන්නේ අපේ වැදගත්ම කෙනා අපිත් එක්ක ඉන්න කෙනා බවට පරිවර්තනය කරගන්න. අන්න එහෙම වුණාම අපි ඒ කෙනාට සමන් දෙන ඒ කෙනාට ඇතරම කියනවා නම් සරල විදිහටම සමාව දෙන විදිහේ කෙනෙක් බවට පරිවර්තනය වෙවි. එහෙම වුණාම පළවෙනියම කොහොමත් අපිටත් අපි සමාව දෙවි. වැරද්දක් වුණාට ප්‍රශ්නයක් නෑ. වැරද්ද වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකට දරන ප්‍රතිචාරය දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඒ වැරද්ද අපි සාධාරණීයකරණය කරන්නට නම් යන්නේ නෑ මං ඕක කරේ හරියටම අනිවාර්යෙන් කොහොම එකක්මයි කරන්න ඕන අඩු කඩන්න ඕන කියලා නම් හිතන්නේ ආ එහෙමනම් ඉන්නේ ධර්මානුකූල පැත්තේ නෙවෙයි නමුත්ින් සැලබර කරන්න ඕන අවස්ථාවල් තියෙන්නත් පුළුවන් ඒක වෙනයි එහෙම කරනවා නම් ඉතින් ඒක බොහොම සිහියෙන්ම දැනගෙනම හිතාමතාම මේ කරන්න ඕන ප්‍රමාණයෙන්ම ඒ කරන විදිය කරා නම් මම හිතනවා හරි කියලා. මොකද ධර්මානුකූල පැත්තේ එහෙම එකකුත් තියෙනවා. බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම පා කියන්නේත් නැහැ. මොකද සමහර හාමුදුරුවෝ හිටියා ওই නොසරුප් හැටියට හැසිරිච්ච අය වුණත් හිටිය බුදුහාමුදුරු ඉස්සරහදී පවා. බුදුහාමුදුරු කියනවා මෙන්න මේ හිස් මානව එළියට ඇදලා දාන්න කියලා එහෙම එහෙම කීප අවස්ථාවල් තියෙනවා. සමහර හාමුදුරුවෝ අර බුදුහාමුදුරන්ව වන්දනා කරන්නට ඇවිල්ලා ආරණ්‍යට කිට්ටු කෑ ගහ කතා කර කර හිටපු අවස්ථාවල් වලදී එළවෙපු අවස්ථාවක් තියෙනවා. යන්න කියන්නේ ඒගොල්ලන්ට ඕලුවගේ කෑ ගහන කියලා. ඉතින් අර ඒ දේවල් එතකොට ඒ සුදුසු හින්නම් සුදුසු විදිහටම කළා. ඉතින් අර අපේ ජීවිතය තුළ අපිට ප්‍රශ්නේ තියෙන්නේ අර ඇත්තටම නොකිය යුතු දෙයක් කියවපු එක අපිට පුළුවන් කමක් තියෙනවා ඒකට මොනව වෙන්න කියලා කියලා ආපහු ඒ දේ රිපීට් කරන්න. එහෙම නැත්නම් ඒ වචනේම රිපීට් කරන්නේ නැතුව ඒ විදිහටම කියන්නේ නැතුව මෛත්‍රිය මුසු වෙන විදිහකට ඒක කියන්න පුළුවන්. එයාගේ හිත නොරිදෙන විදිහට ආපහු කියන්න පුළුවන්. කියන්න බැරි කෙනෙක් නම් අද කාලේ ෆෝන් තියෙනවනේ. ඉතින් මෙසේජ් එකක් දාන්න පුළුවන්. ටයිප් කරලා එහෙම නැත්නම් වොයිස් මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ අතරම. මම හිතනවා ඒක ගොඩක් වටිනවා කියලා. එහෙම වුණා නම් එහෙම මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් මම හිතනවා 100ට බර ගාණක් විසඳ ගන්න බොහොම ලේසියි කියලා. ඉතින් ඔය කියන කාරණාව මතක් කරන්න කැමතියි. ඒ කියපු ප්‍රශ්නයට අනුව. එහෙමයි අවසර ස්වාමීන් මල්කාන්ති අන්මියුට් කරලා තියෙන මොකුත් ඔයාලට තියෙනවද මේකට ඇඩ් කරන්න හරි ප්‍රශ්නේ එතියෙන් අහන්න නැහැ මට ඇහෙනවද නිමල් ඇහෙනවා ඔව් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් අපි අතින් යම් මොකක් හරි දැන් වචනකින් හරි කාගේ හරි හිත රිදුනා නම් දැන් ඒක අපිට ආපු අකුසලයක් කියලානේ හිතෙන් තේරෙන්නේ හ්ම් ඉතින් එතකොට අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද අපි ඒක යාගෙන් සමාව අරගෙන එහෙම හිතලා හරි අම්ම ඇයි එහෙම හිතන්නේ කියලා නිකන් එහෙම කාගේ හරි එකක් විසුවොත් එහෙමනේ සාමාන්‍යයෙන් බුද්ධ ධර්මයේ අපි අහලා තියෙන්නේ ඒක පවක් කියලානේ. ඒක මට පොඩි අටලුවක් ඒකයි ස්වාමීන් වහන්සේ මම ඔය සතිය ගැන කියන ලස්සන ගාතාවක් මතක් වුණා. අතීතං නානුසෝචಂತಿ නප්පජප්පಂತಿ නාගත පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති කියලා. මේක තියෙන සංයුක්ත නිකාය එකේ ওই దేవතාවෙක් ඇවිල්ලා හාමුදුරුව කෙනෙක්ගෙන් අහනවා කැලෑවේ ඉන්න ඔබ වහන්සේගේ වර්ණය හරි පැහැපත් ඔබ වහන්සේ බොහොම සන්තෝෂයෙන් ඉන්න විදිය තේරෙනවා මොකද්ද මේ වර්ණය පැහැපත් වෙන්න හේතුව කියලා ලස්සන වීමේ රහස වරහන් ඇතුලේ අහන්නේ. අන්න එතකොට දෙන උත්තරේ තමයි අතීතං නානුසෝචಂತಿ නප්පජප්පන්ති නාගතං අච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසිද්දති. අතීතයේ මොනවා හරි දෙයක් සිද්ධ වුණා නම් ඒක ගැන ආයෙ මම හිතන්ට යන්නේ නැහැ. ශෝක කරන්න යන්නේ නැහැ. නප්පජප්පන් තිනාගතං. අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. පච්චුප්පන්නේ නේ අපෙන්ති. ඒ වෙනුවට කරන එක තමයි වර්තමානයේ තුල යැපෙනවා. වර්තමානයේ තුල ජීවත් වෙනවා යහපත ආකාරයට. තේනවම ප්‍රසිද්ධතිය. ඒකින්දයි මේ වර්ණේ පැහැපත් වෙන්නේ. කොහොම නමුත් මේ ලස්සන වීමේ රහස ගැන නෙවෙයි කතා කරන්නේ. අර කියන ප්‍රශ්නෙට ගත්තොත් තමයි අපි අතෙන් වැරද්දක් වෙලා තියෙන්න පුළුවන් කාලයකට කලින්. එතකොට කාලයකට කලින් වෙන්න පුළුවන්. හෝ වෙච්ච දෙයක් තියෙන්න පුළුවන්. ඒ වෙච්ච දේ තාමත් ඒ විදිහට කන්ටිනියු හැටියට තාමත් ඉදිරියට සිද්ධ වෙමින් පවතිනවා නම් ඒකට හේතුව සාසනානුකූලව කිව්වොත් එහෙම ඒ කියන වටපිටාවේදී අපි තාම දන්නේ නැහැ මොනවද වෙන භවිතා කරන්න පුළුවන් වචන කියලා. ඒ කියන්නේ අපේ හිත තවමත් ඒ කියන වත ඒ කියන වාතාවරණයේදී ඒ කියන වටපිටාවේදී භාවිතා කරන්න වෙනත් වචනමාලාවක් හදාගෙන නැහැ වගේ වෙන්න පුළුවන්. ඒක හිඳයි මගේ යෝජනාව වුණේ ඒ වගේ අවස්ථාවක් වුණොත් එහෙම වුණාට පස්සේ ඒ මොහොතේදීම සමාවක් ගන්න ඒක හදාගන්න කියන්නේ. එතකොට අපි අතීතයේ මොන හරි කර්මයක් වෙලා තිබ්බනම් එහෙම ඒ කර්ම ටික අපි ගෙවන්න පටන් ගන්නවා. ඒ ටික අපි ඒ ටිකෙන් අපි නිදහස් වෙන්න නික්මෙන්න පටන් ගන්නවා. හැබැයි අපි අර කරගෙන තියෙන කර්ම වලට මොනවා හරි පළ විපාකයක් එන්න අවස්ථාවක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙමකුත් තියෙනවා. ඒ කරන හැම දෙයකම අපිට විපාකයක් ඒ කියලා හිතන්න බෑ. මොකද අහුසි කර්ම කියලා වර්ගයක්ත් තියෙනවනේ. ඒක. ඉතින් ඒකෙන් තමයි අපිට අපි නොදැනුවත් කමෙන් නොහිතා දැන් හිතන්නකෝ දැන් අම්මත් එක්කම කතා කර කර ඉන්නකොට මොකක් හරි නොසරපු වචනයක් කිව්වා කියන්නකෝ. ඒක මම නොහිතා කිව්ව වෙන්න පුළුවන්. හැබැයි මට ඒක තේරුණාට පස්සේ හිතෙන්න පුළුවන් අපරාධින මම එහෙම කිව්වේ දැන් හොඳම දෙන්නේ මෙහෙම මෙහෙම මෙහෙම කියලා. හැබැයි අපි අර අපේ තුන් හිතකවත් මේක ගැන එහෙම එහෙම එකක් තිබ්බේ නැතිනම් එහෙමනම් හිතන්න පුළුවන් මගේ මේ සිහි නැති එකේ අවුලක් තමයි මෙතන උනේ කියලා. ඒක එතකොට අපිට අර ඒ වගේ මහා ලොකු අකුසලයක් වෙවිලා හෝ අපි ගොඩාක් පල්ලෙහාට ඇදලා දාන විදිහේ එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම සැලකන්න හිතන්නත් හොඳමදි. ඒ වෙනුවට අපිට අවස්ථාවක් තියෙනවා ඒ වගේ වටපිටාවල් තවමත් ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවන් ටික ඊළඟ මොහොතකදී වෙනස් කර වෙන වෙනස් කෙරවෙන විදිහට හසුරුවා ගන්න, හැඩගස්වා ගන්න, සකස් කර ගන්න. ඕකට අපි කියමුකෝ පුඤ්ඤාපි සංකාර කියලා. හොඳ හොඳ පැත්තේ මොකක් හරි එකක් හදලා තියාගන්නවා කියලා හිතාගන්න. අන්න එහෙම එකක් වුණොත් එහෙම කොහොම වුණත් අපේ අර තියෙන මිත්‍යා වාචාව කියන එක ඒක සම්මා සම්මා වාචාවකින් වහන එකකුයි මේ කරලා තියෙන්නේ. සම්මා වාචාවක් පිළිටවන එකකුයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ විචාරස්සා ආරියසායක මාර්ගයක ජීවත් වෙනවා නම් ජීවත් වෙලා තියෙනවා නම් ඒක සම්මා ආරියසායක මාර්ගයේ පවතින හෝ ඒ ඒ මාර්ගය තුළ වැඩෙන්න ගමන් කරන්න ජීවත් වෙන්න එයාව යොමු කරන එකයි මේකෙන් කරන්නේ. ඉතින් අර කුසලය ක්‍රියාත්මක කිරීම තුළින් අකුසලයේ වැහැලා දැමීමක් සිද්ධ වෙනවා. ඒක අහෝසි වෙනවද කොහොමද කියලා නම් මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. නමුත් මම කියන්න කැමති මෙහෙම එකක් හැම එකක්ම කර්මයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. අපි අතරින් වෙන සමහර සමහර කාරණාවන් වලට අපි අතහැරීම පෙරදරි කරගෙන නැත්නම් කොහොමද කියන්නේ ඒව බැහැර කරන්න පුළුවන් විදිහ හිතක් හදා ගන්න ඕනේ. එහෙම නැතිනම් අපි අඟුලිමාලයන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක් වෙන්නේ නැහැ අද වෙනකොට. බලන්න දැන් අඟුලිමාල කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. හරි බුදුම වෙනසක් තියෙනවා. එයා මිනිහ මරුවා මිනිස්සු මාර ගාණක් මරුවා. නමුත් අද අපි හදන උන්වහන්සේගේ නමින් චෛත්‍ය පව. එහෙමයි. හැබැයි ඉතර හානියක් කරේ නෑ දේවදත්ත. දේවදත්ත එහෙම මිනිහ මරුවා කියලා අපි අහන්නේ නෑනේ. ඒ වුණාට අද වෙනකොට කවුරුවත් කෙනෙක් දේවදත්තයන් වහන්සේ ගැන මතක් කරන්නවත් කැමති නෑ. එහෙමයි. එහෙම එකක් තියෙනවා. නමුත් අහිංසක කියන නම උනත් කවුරුත් පාවිච්චි කරනවා. අද අද කවුරු හරි හොඳට ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට දාන නමත් අහිංසක තමයි. ඉතින් මේ අහිංසක තමයි අඟුලිමාල හතිලව්වේ. ඉතින් ඒ වුණාට එයා මිනිමරුපු කෙනා. එතකොට අන්න එයා ඒ වැරද්ද කළා වුණාට එයා ඒ වැරද්දෙන් නිදහස් වුණා. එයා ඒ වැරද්ද ඒ වැරදි ජීවිතේ එයාගේ ඒ වැරදි ස්වභාවය කුසලයේ තුලින් වහලා දැම්මා. බුදුරජාණන් වහන්සේට ඇත්තටම ගෞරව කරන්න උන්වහන්සේ අපිට හම්බෙච්ච හින්දා අපිට කියලා දෙනවා මේ වැරද්ද තිබ්බා වුණාට මේකට හදාගන්න පුළුවන් අවුලක් කියලා. එතකොට අතීතයේ විචරයක් තියෙනවා නම් හොඳම දේ තමයි ඒ අතීතයේදී අතීතයට දාලා මින් මත්තට මේක සිදු නොවෙන්න තැනට වැඩ කටයුතු කරනවා කියලා. ඒකට අතීතයේ සිදු වෙච්ච දේ ගැන ගොඩක් අපි හිතමු ගොඩක් කාරණාවක් තියනවා කියන්නකෝ. අපි හිතමු හිතේ නැවත නැවත පළපදියම් වෙලා කියවෙනවා කියන්නකෝ. අපිට ඕනනම් කියන්න උනත් පුළුවන්. මෙතර කාලයක් ගියා වුණාට මෙහෙම එකක් වුණා. ඇත්තටම මට මෙහෙම සමා වෙන්න කියලා. මගේ පුරුද්දක් තියෙනවා මෙන්න මෙහෙම. හැම උපන්දිනයක් දවසකම වගේ අපේ අම්මට තාත්තට මම කතා කරනවා. නායක හඳුන්න කතා කරන මහානුදුරු දවසේ හිටපු කාලේ කතා කරලා ඇත්තටම කියනවා නම් කුරුද්දක් තිබ්බා මේ කියනවා පහුගිය අවුරුද්දේදී මගේ තිබුණ මොන හරි වැරද්දක් වුණා මට සමා වෙන්න. අලුත් අවුරුද්දට නෙමෙයි මම සාමාන්‍යයෙන් කරන්නේ උපන්දිනේ දවසට වගේ මිස්තුති කරනවා මේ ලෝකෙට මම අරගෙන ආවට. අන්න ඒ වගේ ඒ කියන්නේ මේ මගේ හැටියෙන් මම මේ කිව්වේ මහ ලොකු මාර්ග ඵලයක් නෙමෙයි. ඉතින් මේ ඒ වගේ යන්නේ අපිට පුළුවන් අවස්ථාවක් අරගෙන ඔකේෂනලි අපේ හිතේ තියෙන හැම එකක් තියෙනවනේ ඒක අයින් කරලා දාලා හිත සහැල්ලු කරගන්න, හැල්ලු කරගන්න, හිත නිදහස් කරගන්න. ඉතින් එහෙම වුණාම මම හිතනවා අපි අර තියෙන මේ සම්පූර්ණ බර ඔක්කොම ටික බහැරයක් වේවි කියලා. එහෙම හිතේ. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා හොඳට බොහොම පිං පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසර ස්වාමීන් වහන්සේ එනම් අපි අනුමාන මොඩක් කරලා අවසන් කරමු නේද ගුවහන්සේ පිටේදී දේශනේ මම අවසන් කරනවා. හරි. එහෙනම් බොහොම සන්තෝෂ වෙනවා අද දවසේ කොහොම ප්‍රශ්න ඇහුවා කටි භාවනාවට යොමු වෙලා තියෙන විදිහ තේරෙනවා. මම හිතන්නේ දැන් අර භාවනාව පරයන්කේටම හෝ සක්මනටම හෝ ගන්නේ නැතුව සාමාන්‍ය ජීවිතේට චුට්ට චුට්ට චුට්ට චුට්ට එකතු කර ගන්න තැනට එන්න බලන්න. සිහිය ගැන නිතර නිතර පුළුවන් නම් කතා බහ කරන්න බලන්න. අනිත් අයව යොමු කරවන්න බලන්න. ඒක බොහොම හොඳ දෙයක් වේවි විශේෂයෙන්ම පොඩි ළමයින්ව මොකද අද අපි මේ වෙනකොට නම් මේක පුරුදු කරන්නේ පොඩි ළමයින්ට පොඩි කාලේ ඉඳලම ওই දේ කියලා දුන්නා නම් ඒගොල්ලෝ අපේ වගේ වයස වෙනකොට කොයිතරම්නම් කායික මානසික සහනයක නිදහසක ඉඳීවි කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අපි බලමු මේ ලෝකේ ලස්සන සුදුරු තැනක් කරන්න පුළුවන්කමක් වේවි කියලා. ඉතින් නිවන් වූ දෙයක් කරන්නට අද දවසේදීත් මේ හැකියාව සලස්සලා දුන්න මේ ඉඩම් පූජ කරපු අයටත් මේ ස්ථානයේ ගොඩනංවන්නට උදව් උපකාර කරපු මහන්සි වෙච්ච වෙරදරපු ඒ දෙත්තු සෑම සියලු දෙනාටමත් පුරුදු පරිදි අර ශාසනයටම ආපෝජ කරපු දෙමව්පියන්ටත් මේ මේ යහපත් උදාම ගැන ඉගෙන ගන්න පැත්ත මට කියලා දුන්න නායක හඳුරුවන්ටත් ඇතරම කියන නායක හඳුරුවෝ කීපනමක් ඉන්නවා ඒත් සෑම සිළු දෙනාටමත් ඔබ අප සෑම සිළු දෙනාටමත් මේ ලෝක වාසී සකල ලෝක වාසී සෑම සිළු සත්‍යයන්ටත් මේ පින් මේක ආකාරයෙන්ම අනුමෝදනා වේවා ඒත්න්ගේ හිතවල තියෙන දුක් දුමනස් වලින් නිදහස් වෙලා අමානිවලින් සැනසෙන්න අපි මේ කරගත්තු කුසලයනොත් ඒකාන්තයෙන්ම උපකාරයක් වේවා කියලා සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිටං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිටං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිටං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු සරණයි ස්වාමීන් වහන්සේ. සරවන් සරණයි ස්වාමීන් වහන්සේ. Thank you, Bante. එහෙනම් අපිට අවසරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ.